කර්මානුකූල මේක මේ මෙයා අපි දැන් කියලා කියන මොකද දැන් පිළිගන්නේ මොකද මේක අපිට කර්මානුකූලව අතල්ලා දැන් කර්මානුකූලව උපාසක මාත්‍ය හතරිනවා මේ දරුවට කැම දෙන්නේ දවල්ට කර්මයට බාර දීලා හතරිනවා දැන් උපාසක මාත්‍ය කර්මයට බාර දීලා හතරිනවනේ ඒ කර්මය ගෙවන්නේ කවුද ඒකත් අලුත් කර්මයක් නේ දැන් ඒ දරුවා සීනතිව වැටුනම කරේ තියන්නේ යන්න ඕනේ හොස්පිටල් එකට උපාසක මාත්‍යනේ කර්මානුරූපිය සිද්ධ වේවා කියලා අත්තරින එකක් කර්මයක්. ඉතල ඒ කර්මෙන් නිදහස් වෙන්න එපාය. ඒ කියන්නේ කර්මය තාම හරියට අඳුරගත්තේ නැහැ. බඩගිනි කෙනාට කර්මානුරූපීව සැකසෙන්න හරින එකක් කර්මයක්. එයාට කෑම දීලා බඩගින්න නිවන එකක් කර්මයක්. කන්න බෑ කියනකොට කවණ එකක් කර්මයක් තමයි. කවලාරි අයි බඩගින්න නිවනෝ. ඒකත් කර්මයක් තමයි. දැන් බුදුහාඳුරෝ කර්මය ගැන ලෝකේ තියෙන සියලුම දේවල් දන්නෝනේ. භාග්‍යතුන් වහන්සේ කර්මානුරූපී උන්වහන්සේ අපවත් වෙච්චද? කර්මානුරූපී ඔළුව පැලිච්චද? ඒ මතරියද නෑ. මානනි බෙහෙත් දාන්න, බෙසජ්‍ය දෙන්න. උණු වතුර තිලා යවනවන්න. ආගන්තුක උපස්ථාන කරන්න. ගිලානුපස්ථාන කරන්න. ආගන්තුක වත කරන්නයි බුදුන්දරේව දේශනා කළේ. ඒවත් කර්මය තමයි. කෙනෙක් වැටෙන එක කර්මය, බෙහෙත් බඳින එකත් කර්මය. උපස්ථාන කරන එකත් කර්මය, ඒ උපස්ථාන ලබන එකත් කර්මය. ලෝකයේ හැමදේම කර්මය. ඔක්කොම එකට එකට. උපාසක මහත්තයා කර්මය දකින්නේ පටවියෙන් විතරයි. පුළුවන් නම් මගේ හත් දෙක අරගෙන අයි කරලා බලන්න පටවියාපෝ තේජ වායෝ කියන සතරමා භූතයෙන් කර්මය බලන්න. උපාසක මහත්තයා විඩාවටපත් වෙන එහෙම එකක් නෑ ලෝකේ. දැන් පටවියෙන් බැලුවාම අරක කැඩුනා. කර්මානුරූපී එක කැඩෙන්න තිබුණා. ඒ නිසා කැඩුනා. හරි. කර්මානුරූපය කැඩෙන්න තිබුණා. කල්ලාතේක ප්‍රඥාන් දැකලා ටිකක් පිටිපස්සට කරන්න වැටෙන්නේ නැහනේ. ඒ ස්පර්ශයෙන් තියෙන කර්මය. ඒකත් කර්මය තමයි. ඒ වෙනස් වෙන එකත් කර්මය. ලෝකේ හැමදේම වෙනස් වෙන තුලයි. අනිත්‍ය ධර්මතාවයක් නේ. ඇයි ඒක වෙනස් කළේ නැත්තේ? කෙනෙක් වැටේ. වැටෙන්න කලින් අල්ලා ගන්නවා. ඒ අල්ලා ගන්න එකත් කර්මය තමයි. කර්මානුරූපිය වැටෙන්න තිබුණොත් වැටේ. නැත්තම් බේරෙයි. අපි එහෙම හිතනවා කර්මය. ඇයි අල්ලගත්තාම ඒ අල්ලගන්න එකේ වැටෙන්නේ ඇයි ඒ කර්මයේ අනුමත කළේ නැත්තේ? ආපෝ කර්මය අපි අඳුරගත්තේ නැහැ. සකු르දාගාමි වුණ නැති නිසා. වචන වලින් අදහස් වලින් අපට ඕනතරම් මේ ලෝකේ කර්ම වෙනස් කරන්න පුළුවන්. කෙනෙක් කියන බෑ හාමුදුරුවෝ මම බෙල්ල වැල දාගන්නවාමයි. වා බොනවාමයි. අනේ උපාසක මාත්‍යා වා බොන එක විසඳුමන්නේ මේ. අනේ හාමුදුරනේ වා බොන එකමයි විසඳුම. මාන කළේ නැත්නම් මෙතන වා බොනවා. හරි. මාන කරනවා. වා බොන්න එපා. වා බොන්නේ මම දන්නා මේ මනස මාන වෙන්නේ නැහැ. සතියකමාර කරනකොට උපාසක අම්මා ඇවිල්ලා ළඟ වාඩි වෙලා අනේ මේම මානෝ නම් මං අසරණ වෙනවා කියලා අත ඕම ටිකක් පිරිමැද්දා. ආන්දරෝ මාන වෙලා බැරි වෙයි නේද? මේ මනස වාබුණා කියලා කිව්වනේ ගිය සතියේ. උපාසක මාත්‍ය ද මානකමලාති කළා. හරි ආන්දරෝ මං ටිකක් කල්පනා කරලා කියන්නම් කලබල වෙන්න එපා. දැන් මම අනු කලබල. මම මෙල මේ මනස වාකුප්පිය අතේ තියාගෙන මනකොට නිකන් හිටව වාඩි වෙලා ඉන්න මම කලබලයි මේ මනස. හරි මං කලබල නැතු වෙන්න පාතන. ගියා ගියාම ආ ගියටත් නෑ. උපාසක මාතේ කර්මය අපි දැකලා නෑ. ආපෝ මට්ටමේ කර්මය දැකලා නෑ. චේතනාවලින් කර්මය අපි දැකලා නෑ. මෙයා දුස්සීලයි කියලා හිතන එක කර්මය. ඇයි සම්මා සතියෙන් මං මෙයා සීලවන්තයි කියලා හිතන්නේ නැත්තේ? එයා දුස්සීලයි කියලා පේන්නේ දුස්සීලේ මම හඳුනන නිසානේ. මෙයා කාමුකයි කියලා මම කියනවා. හරි මෙයා රාග චරිතයක්. රාග චරිතය කියලා මම දැනගත්තේ කොහොමද? මන් තුල රාගේ තියෙනවා. මම රාගේ අඳුරනවා. මම රාගේ ජීවිතේට දන්නේ නැත්නම් මම කොහොමද යට රාග චරිතයක් කියන්නේ? මේක මම දන්නේ එයා රාග චරිත නෙමෙයි. රාගය මම අඳුරන නිසා ඒ රාගය තුලින් යාව මට පේනවා. එයා ඒ වගේ කෙනෙක් කියලා. ප්‍රශ්නේ තින්නේ මගේ. එයා හරි තරහා යන කෙනෙක්, අදිසිකෝපකාරයෙක්. නිතරම මේ වාම කිපෙන කෙනෙක් කියලා හිතනවා. කෝපයෙන් එයා කිපෙනවා කියලා මම කොහොමද දන්නේ? මන් තුල කෝපය තියෙනවා. මම ඒ තරහා අඳුරනවා. මම තරහකාරයෙක්. මම තරහා හොඳට අඳුරන. ඒ නිසා එයාගේ තරහවත් මං අඳුරගත්තා. එතකොට එයාගේ තරහව නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ. එයා තුල තියෙන තරහව හඳුරන ඒ දැනුම ඒ ඒ කියන අත්දැකීම ඒක තමයි ප්‍රශ්නේ. ඒක ඒක හදාගන්න ඕනේ. ඒක හදාගත්තේ නෑ මම. සම්මා සතිය තුල එහෙම නැත්නම් අපි කියන තේජෝ ධාතුවට අනුව චිත්තානුපස්සනාවේ තියෙන මේ කර්මඵලය මොකද්ද කියලා බැලුවාම අර දකින්න දේ නිවැරදි කරන සිටිවිලි වලින් මොකද්ද? එයා දුස්සීලයි කියලා දැක්කා කර්මය. ඇයි ඒ කර්ම වෙනස් කරලා එයා සීලවන්තයි කියලා දකින්න නැත්තේ? සීලවන්ත කෙනෙක්. ඇයි? කවදාද එයා rahat වෙනවා? එයාත් rahatෙක්. හැබැයි තාම මේ rahat බෝධියට පාරමී පිරීලා නැහැ. පාරමී පුරාගෙන යන ගම. කුඩා සිල්වන්ත කෙනෙක්. ඇයි? rahat වෙන්න පාරමී පුරන කෙනෙක්. ඇයි එහෙම දකින්න නැත්තේ? එයත් බෝධිසත්වයේ තුන්තර ආબોධයයි බෝධිසත්වයේ කසෙන් දැක්කේ නැත්තේ. අරක ටග්ගල අර කර්ම වෙනස් කරනවා. අපි හිතන සිතුවිලි හැම එකක්ම මට මේම හිතෙන ඉතින් ඒම මොනාරි තියේ නෑ. ඇයි ඒක වෙනස් කරලා හිතන්නේ නැත්තේ? ඒ වෙනස් කරලා හිතන එකත් කර්මය. අනාර්ය දේ වලින් හිතෙන දේ ආර්ය වලට වෙනස් කරන එකත් කර්මය. අපට හයාපත් වෙන දේවල් යහපත් කරගන්න හිතන එකත් කර්මය. ලෝක සත්‍යයේ යාපත පිණිස නිවීම පිණිස හිතන එකත් කර්මය. කවුරු මොනවා වුණත් කමන්නේ මම නිදාතුනත් ඇති. එහෙම මට දැනෙනවා නම් ඒකත් කර්මය නං. ඇයි ඒක අනිත් අය වෙනුවෙන් හිතන්නේ නැත්තේ? එහෙම හිතන පුරුදු කරන එකත් කර්මයනේ. ඒ පුරුදු කරපු දේ නිතර නිතර හිතන එකත් කර්මයනේ. හැම චේතනාවක්ම කර්මය. හැම හිරියව්වක්ම කර්මය. හැම මොහොතක්ම කර්මය. දැන් මේ මොහොතේ මොකද කර්මයක් නැහැනේ. මොකුත් කර්මයක් නැහැ කියන කර්මය තිබුණා. එක සැනයක්වත් කර්මයෙන් නිදහස් වෙලා ඉන්න බෑ. ඒ කර්ම વિશે කතා කරන්න බෑ. ඒක ඒක කතා කරනවා නම් අනාගාමි කට්ටිය ඉන්න ඕනේ. ඒගොල්ලොන්ට තමයි ඒක තේරෙන්නේ. ඒ නිසා කර්ම વિશે කතා කරන්න එපා කියලා බුදුහාමුදුර අවවාදයක් දෙයි. ඒක සංකීර්ණ විෂයක්. සංකීර්ණ විෂයක්. දැන් මේ ලෝකේ හැමෝම බෝධිසත්වරුන් හැමෝම පාරමී පුරනවනේ. කවදාද දවසක නිවන් දකින්නවනේ. ඒක කර්මානුරූපී වෙයි. ඇයි බුදුරේම ආක බලනින් නැත්තේ? ඇයි උන්වන්සලා සාරසංක කල්පලත දුක් විඳලා මේක කියන්න ආවේ? හැමෝම පාරමී පුරනවන හැමෝම බෝධිසත්වන කවදර නිවන් දකින්නවනේ. උන්වන්සලාට පාඩු විවේකයෙන් ඉන්න පුළුවන්. ඇයි එමින් නැත්තේ? ඒක කියන එකත් කර්මයක්. ඒක කියන එකෙන් ඇතුළේ තියෙන නූපන් කුසල් උපදවන එකත් කර්මයක්. කවදර නිවන් දකින්නවා. හැබැයි ඒවා ඉපදිලා මෙතන නිවන් දැක්කොත් ඒකත් කර්මයක්. ඊළඟ බුද්ධ ශාසනේ පිරිනිවන් පාන්න තින්නේ. එට උදේ වෙනකොට රාත්‍රිම ඒකත් කර්මයක්. ඇයි ඒ කර්ම අපි කල් දාන්නේ? ඇයි ඒ කර්ම නිර්මාණය කරන්නේ නැත්තේ? කොහොමරි අදිච්චදෙන් කියලා දරුවා හදනවට වඩා හරියට ආර්ය අෂ්ටාංගික මාර්ගය තුල හොඳ බෞද්ධ පවුලක් වශයෙන් මේගොල්ලෝ හදන එකත් ඒකත් කර්මයක්යි ඒක කරන්නේ නැති අපි. පැලේ කොහොමරි පැලෙච්චදෙන් කියලා තියෙනකට වඩා වතුර දාලා පෝර දාලා ඒක හොඳට පිළිවෙලට කාට හරි ප්‍රයෝජනක් වෙන විදිහට වඩන එක එකත් කර්මයක් තමයි. අපිට නැති වුණොත් රිලෙවෙක් හරි gediyak කරනවා. එයාත් බෝධිසත්වයෙක්නේ. එයාගේ කුසගින්න රිනිවෙනවනේ. ඇයි මගේ කුසගින්න නිවෙන්න ඕනේ? සතාගේ කුසගින්න නිවෙන්න ඒකත් හරි. එයත් ඒ ගමන තමයි යන්නේ. ලෝකේ අපි ඔක්කොම එකම ගමන යන්නේ. ඒක අපි දන්නේ නැහැ. කසිප්පු පෙරන මිනිසයාත් මිනී මරණ මිනිස්සයත් අනාචාරය ඇසිරෙන මිනිස්සයත් පුරා කුඹියා මේ පොඩි පොඩි ආල්කට අරගෙන යන්නේ. ඒගොල්ලෝ උඩේ ඉඳලා අපේ කෑම හොරකම් කරන්න බලන්නේ රිලවුත්. ඔක්කොම යන්නේ එකම ගමන. ඔක්කොම නිරෝධ සමාපත්තියට යන්නේ. අපි ඔක්කොම එකම එකම ට්‍රැක් එකේ යන්නේ. හැබැයි ಗುಣධර්ම වෙනස්. ඒ නිසා අපි එක්කෙනාට එක්කෙනා හිංසා කරගෙන, කඩා වඩාගෙන, රිදවගෙන ඒ මේකක් ඇසිරෙනවා. අනවබෝධය නිසා. අපි ඔක්කොම එකම ගමන යන්නේ මේ. ඒකම ගමන යන කණ්ඩායමක්. අඩුපාඩු දුර්වලකම් නිසා පොඩ්ඩක් එම්මෙන් වෙලා තියෙනවා අඩුපාඩු. ඒවා ඉවසගෙන විඳ දරාගෙන ඇඩ්ජස්ට් කරගෙන හැඩ වෙන්න අපි දක්ෂ නැහැ. දක්ෂ නැහැ. ඒක සම්මාවෙන් දකින්න දක්ෂ නැහැ. එහෙම ඒක හැඩ වෙන්න ක්‍රමේ තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය. හැඩ වෙන ක්‍රමේ. හරි මේ මනස බැන්නේ එයාත් බෝධිසත්වයේ තමයි. ඒක යාපත්ව දකින්න. එයාට ඉන්සා කරන්න එපා, අසාප කරන්න එපා. සම්මා දිට්ඨිය. හරි මේ මනුස්සයා බෝධිසත්වයේ කතා කරන්න දක්ෂනේ මේ මනුස්සයා කට හැරියොත් කුණුවarp කියන්නේ කමන්නේ. ඒක පෙර සංසාරේ කරපු එකක ඒ ආවේ. අපි බැනප එක මෙයා ඉන්නේ කියලා ඒක සම්මා සතියෙන් ඒක බලන්න. ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගය. මේ බෝධිසත්වයන්ගේ දුර්වලකම් වලට සාප කරන්නේ නැතුව ඒ කට්ටියගෙන් පලි ගන්න නැතුව අපිව හැඩගස්ස ගන්න ක්‍රමයක්. මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඒකෙන් තමයි අපි ඒ කට්ටියත් එක්ක ගනුදෙනුවේ නිදාස් වෙන්නේ. හැම මොහොතෙම වඩන්න තියෙන එක. දන් වෙලක්ම තමයි. කර්ම વિશે කතා කරනවා 2030 දී. උපාසක මාත්‍ය ශ්‍රවණය කරන්න මම කැමතියි. ඒක එදාට තමයි අදාසමට පාළ වෙන්නේ කියලා මට හිතෙනවා 2030 විතර. මම ගොඩාක් කැමතිම විෂය පුංචි කාලේ ඉඳලා මම අධ්‍යයනය කරපු විෂය ලෝක විෂයයි කර්ම විෂයයි. දෛනිකව පුරුදු කරන එක පිළිබඳව දැන් ප්‍රශ්න විසඳුණාද මොන ගැටලුව තියෙනවද ඒකේ? ලෝකේ නිරෝධ සමාපත්තිය වෙනකම්ම ගැටලු තියෙනවා පාසක මාත්‍ය. අනාගාමී කෙනා රාත් වෙන්නේ නැත්තේ ඇයි කියලා ඇහුවොත් එයාට ගැටලුවක් තියෙනවා. ඒ ගැටලුව එයා අඳුරගත්තේ නැහැ. විසඳගත්තේ නැහැ. ඒ නිසා රාත් වුණා. රාත් වෙනකම්ම ගැටලු තියෙනවා. කෙලස් තියෙනවා. සියුම් ලෙස පවතින මොනවාරි බැඳීම. ඒක පොඩ පොඩ නිවැරදි කරන්න ඕනේ. වාසක මාත්‍යයට කතා කරන්න අවස්ථාවක් දුන්නට ගොඩක් පිං. වෙන මොකද නැහැ නේද කතා කරන්න. හොඳයි. කට්ටියම වැඳ ගන්න. සබ්බීතියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ භවත්තන්තරායෝ සුඛී දීගායුකෝ භව